ධර්ම ගැන. ඒ සත්ත බොජ්ජංග මට්ටමට යම් ධර්මයක් වැඩෙනකොට නැත්තම් බොජ්ජංග ධර්ම හත ඒ මට්ටමට වැඩෙනකොට තාම යෝගාවචරය සෝවාන් වෙලා නැතත් එහෙම නැත්තම් ආපසු නොයන මට්ටමේ මනසේ වෙනසක් ඇති නොවුනත් ඒ යෝගාවචරයට දැන් මං තමන් ඉන්නේ හරි පාරේ බව දැන් මං ඉන්නේ සංසාර පැත්තේ ඉඳලා නිවන පැත්තට හැරිලා බව ඒ හැබෑ වෙනස වෙලා තියෙන බව Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් එතනින් එහාට තමයි යෝගාවචරයට ඒ Tamanගේම ශක්ති පාවිච්චි කරමින් විශ්වාසය පාවිච්චි කරමින් Tamanගේම භාවනාවෙන් ලැබිච්ච සද්ධාව ඒකට කියන ඕකප්පන සද්ධාව කියලා. ඒ සද්ධාවෙන් ඉදිරියට යන පුළුවන් ශක්තියක් ලැබෙනවා. හැබැයි තාම සෝවාන් වෙලාවත් මාර්ග ඥානකටත්පත් වෙලා නැහැ. හැබැයි දන්නවා දිශාගත වෙලා තියෙන හරි පැත්තට කියලා. ආන් මේ විදිහට මේ බොජ්ජංග මට්ටමට වැඩෙනකොට එයාගේ යෝනිසෝ මනසිකාරේ මේ හරි කල්පනාව යහ කල්පනාව දැන් මම මේ කරගෙන යන වැඩ නිසා මට පහසු විහරණයක්. මෙතෙක් කල කටකෝලක් අස්සේ වගේ ගිය කෙනාට කල්ෙලියක් ලැබුණා, වෙල්ෙලියක් ලැබුණා. මට දැන් නැගිටගෙන යන්න පුළුවන් කියන කතාව. ඊ අදහස තමා වශයෙන්ම Tamanට වැටහීමක් ඇති වෙයිද කියලා මේ අහන්නේ මහා ථාරිපුත්තු ස්වාමීන් වහන්සේ. අහන්නේ උපවාන ස්වාමීන් වහන්සේගෙන්. ඒ උපවාන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඇවැත්නි සාරිපුත්‍රයනි යම් කිසි කෙනෙකුට යෝනිසෝමනස්කාරය කියන්නේ ධර්මය, තමන්ගේ ආත්මය, තමන්ගේ ආධ්‍යාත්මය, තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම හරි මත හරි පතට එතන උපාය මාර්ගයට වැටුනොත් යහ මාර්ගයට වැටුනොත් පුලුල් මාර්ගයට වැටුනොත් ධර්ම බොජ්ජංග මට්ටමටපත් වෙනකොට එයාට තේරුණා දැන් යන මං යන පාර හරි නිසක භාවය එහෙම නැත්නම් තමන් මෙතෙක් කළ දේ තමන්ගේ පහසු වේරණේ සඳහා යෙදෙන බව පරෝපදේශ රහිතව යෝගාවචරයට දැනෙනවාද කියලා අහපු ප්‍රශ්නෙට ඔව් කියන්නයි වෙන්නේ කියලා. ඒ නිසා මේකෙදී අපට ගන්න තියෙන පැතිකඩ රාශියක් තමයි අද ලංකාව වගේ රටක බොහෝ දෙනාට විශේෂයෙන් බෞද්ධ බොහෝ දෙනාට භවනා පිළිබඳව අපි ඉපදිච්ච කාලයට වැඩිය මේ වෙනකොට සෑහෙන ප්‍රබෝධයක් ඉදිරියට යන්න ඕන කරන ගතියක් තේරෙන පටන් ගන්න තියෙනවා. ඉතින් එතකොට විවිධ අය විවිධ මත විවිධ අය විවිධ ගුරුකුල විවිධ අය විවිධ කර්මස්ථාන විවිධ අය විවිධ භාවනා ක්‍රම උගන්වනවා. ඉතින් උගන්වනකොට ආධුනිකයා තාම දන්නේ කොයි එක කරගෙන ගියොත්ද නිසක මාර්ගයට වැටෙන්නේ. උපාය මාර්ගයට වැටෙන්නේ. පතමනසිකාරයට වැටෙන්නේ. පුලුල් පතේට වැටෙන්නේ කියන එක යෝගාවචරයා ජීවිතයත් මරණත් අතර බොහොම අවදානම් තත්ත්වක ඉඳලා තමයි මේ වැඩේට බහින්නේ. ඒ බහින්නේ තමන්ගේ සාමාන්‍ය කාම සම්පatti අපකප කරලා ලොකු අනතුරුදායක තත්ත්වයක් යටතේ. ඉතින් ඊට පස්සේ කාලයක් තියෙනවා යෝගාවචරයට මේ Taman මේ කරන දේ කාම සම්පatti පැත්තක තියලා භවභෝග සම්පatti පැත්තක තියලා මේ ගඟ දිගේ ඉහළට පීනන ගතිය තාම ඉන්නේ හරියට දිශාගත වෙලාද තමන්ටම ප්‍රශ්නයක් ආවොත් තමන් තුලින් මේක විසඳ ගන්න තරම් ආත්ම ශක්තියක් නිසක බවක් පෙරදක්මක් තියනවාද කියලා බැලුවොත් ඒ යුගයට ඒ යෝගාවචර ඉන්නේ යුගයට කියන්නේ දෙලොවක් අතර යුගය කියලා. එයාට කාම ලෝකෙමුත් දැන් මුල් ගැලවිලා මේ ආධ්‍යාත්ම ලෝකෙ මුල් අල්ලලත් නැහැ. අන්න ඔය දෙලොවක් අතර ඉන්න කාලය එක පැත්තකින් උඩට ගියාට පස්සේ හරිම සුන්දර කාලයක්. නමුත් යන්න ඉස්සරලා සම්පූර්ණ අනිෂ්තිර සම්පූර්ණ පාවෙන පාවෙනවයි කියලා කියන්නේ ස්ථිරතාවයක් නැතුව ඔද්දල් කාලයක්. ඉතින් මේ කාලය ඇතුළත එක පැත්තකින් කියන්න පුළුවන් ඒ යෝගාවචරයාගේ කායික සෞඛ්‍ය හොඳමදි නම් දරන්න බෑ. ඒ ඒ අනිශ්චිත කාලයේ කායික ශක්තිය අඩු කෙනාට දරන්න බෑ. මානසික ශක්තිය අඩු කෙනා පිස්සෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳව නෑ කියන්නේ කිසිම හේතුවක් නෑ. මොකද අර කාම ලෝකයෙන් මෙතෙක් කරන ගිය එකලස නෑ. ඒකේ මුල් ගලවලා හෝ ගැලවිලා මේකේ මුල් අලලා නැහැ. අපි දන්නවා තවාණෙන් ගලවලා ගොයන් ගහා ශේස්ත්‍රයේ හිටෙව්වට පස්සේ සුමාන දෙකක් හැදෙනවා නෙළුම් රෝග කියලා જાතියක්. ඒ ගහ තාම හේ බාලා තියෙන්නේ අලුත් පොළවේ මුල් අල්ලලා නැහැ. තමාණෙන් ගලවලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ වැස්ස පොද වැස්ස නැත්තම් මහ පොළවේ දැන් ශේස්ත්‍රයේ හිටෙව්වට පස්සේ බොහොම කල් ගන්න. ඉතින් වගේ යෝගාවචර ජීවිතයේ මුල් කාලේ නෙළුම් රෝග තියෙනවා. කායික දුෂ්කරතා මත වෙනවා. මානසික දුෂ්කරතා මතුවෙනවා. ඉතින් ඒ නිසා හැලෙන ප්‍රමාණය 90ට වැඩිය වැඩි. භාවනා කරන්න ගිහිල්ලා හරි පාට අහුණාද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැති නිසා කරනවට ප්‍රයත්නය බංකොලොත් වෙලා අසාර්ථක වෙලා හරියන්නේ නැතු නිසා වැටෙන ප්‍රමාණය ඉතා අධිකයි. මේ ලංකාව වගේ සම්ප්‍රදාන කුල බෞද්ධ ශිෂ්ටාචාරයක් ඇති රටකත් එහෙමනම් හිතාගන්න අබෞද්ධ පරිසරයක ඉඳලා මේකට එන කෙනා මේ වගේ ආදර්ශකෙ මොකද වෙන්නේ මන් දෝත්සාහි වෙයිද එහෙනම් උනන්දු වෙයිද කියලා ගත්තොත් තර්කනේ හැටියට නම් වෙන්නේ මන් දෝත්සාහි වීම තමයි. ඒ තරම මේක ගැඹිරයි. නමුත් මේ ශාවිශාල භවෝග සම්පත්තත් ඇහැරලා ඥාති පිරිසත් ඇහැරලා මේ ගත්ත ප්‍රයත්නය ගත්ත පෙත ගත්ත මාවත මානසිකාර ක්‍රමය දැන් නම් හරි කියලා හිතනකොට බොජ්ජංග මට්ටමේදී පුදුමාකාර පහසු විරණයක් එන්න පටන් ගන්නවා. මොකද ඒ දේ මේ වෙනකන් ඒ දෙලොක් අතර ගත කළ ජීවිතේට දෙවන්නේක් නැහැ අත දෙන්න. බෙදා හදා ගන්න. තන්නේ ක්‍රම ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයකට ගිහිල්ලා දවසක තේරෙන්න පටන් ගන්නවා යන්තම් දැන් ගඟේ වැටිච්ච මිනිහා වතුර වැටිච්ච මිනිහා නහය උස්ස ගන්න පුළුවන් මට්ටමට අවිල්ලා තියෙනවා. ඒ නිසා ආයෙත් යට යනවා. ආයෙත් දම්බි ගහලුවට වෙලා හුස්මක් ගන්න පුළුවන් තරමක් තියෙනවා. බෑ පොළොවේ වදින හරියයි. අඩිය පොළොවේ වදින හරියක් නෑ. ඊටාම ගැඹුරුයි. ආන්න ඒ තැනේදී මේ බොජ්ජංග මට්ටමේදී හම්බ වෙන ඒ ස්පාසුව මේක අපි කියන පහසු විරණේ කියලා. ඒක නිවනක් වගේ. තාම නිවන් ලැබලා නැහැ. තාම නොසලන සද්ධාාවක් ඇවිල්ලා නැහැ. නමුත් අර ඇති වෙන විශ්වාසය මතු කරලා දීමේ සාකච්ඡාවක් තමයි මේ උපවාන ස්වාමීන් වහන්සේ සහ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට සම්බන්ධ මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක සාර්වඥ භාෂිතයක් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක්. නමුත් භාවනා කරන කෙනාට පච්චත්තං වේදිතබ්බ කියන වචනය ධර්මයේ තියෙන වචනය තමා වශයෙන් අත්දකින්න පුළුවන් දෙයක් බව පළවෙනි වතාවට ඇඟට ස්පාසුවක් ලැබිලා තේරෙන වෙලාව. අකාලිකයි කියන වචනේ Tamanටම වැටහෙනවා කල් නොයවා ප්‍රතිඵල දෙන්න පටන් ගන්න බොජ්ජංග මට්ටමට දුන්නාට පස්සේ තමයි. එහෙම නැත්නම් සාන්දෘෂ්ටිකයි මාවසයෙන්ම තමාවසයෙන්ම මේ කැපකිරීමක් කරලා මේක සාක්ෂාත් කළ යුත්තක් අම්මා මේ කැපකිරීම කරාට දරුවන්ට ලැබෙන්නේ නැහැ. තාත්තා මේ කැපකිරීම කරාට දරුවන්ට ලැබෙන්නේ නැහැ. ශාස්ත්‍රුණාංශ මේ කැපකිරීම කරාට ශ්‍රාවකයන්ට ලැබෙන්නේ නැහැ. ගුරු හාමුදුරුවෝ මේක කරාට ගෝලයන්ට ලැබෙන්නේ ආදර්ශයක් නම් ලැබෙනවා ආන්නේ විදිහට සාන්දෘෂ්ටික වශයෙන් Tamangeම අස්පනා පිට දකින්න පුළුවන් තත්වයට එනකොට බොජ්ජංග මට්ටමට එනකොට ඒ පුද්ගලයාගේ පෞරුෂත්ව ලක්ෂණ රුචි අරුචිකං ඔක්කොම ධර්මයේ පැත්තට බොජ්ජංගයක් වෙනුවට බෝධි අංගයක් වෙන තත්ත්වයටපත් වෙනවා එතෙන්ට එනකන් යෝගාවචරය උගුරට හොරා තමයි බේත් බොන්නේ එතෙන්ට එනකන් යෝගාවචරයට වෙන වෙන න්‍යාය පත්‍ර තියෙනවා මේ භාවනා කළ ජනප්‍රිය වෙන්න, මේ භාවනා කළ දැනුම වැඩි කරගන්න, මේ භාවනා කළ ලෙඩසුව කරන්න ගොඩාක් තාම තුච්ච පහත් න්‍යායපත රාශිය කරා ගිහිල්ලා ඔක්කොම ඒ වගේ තියෙන මේ බොල් ගතිය, ඔද්දල් ගතිය තේරුම් අරගෙන මේක නිවනටමයි වෙන දෙයකට මම මේ කරන ප්‍රයත්නය කියලා වැටහීම එනවා අර ධර්මවල යම් ප්‍රමාණයකට මේරීමක් වෙනකොට ඒ වැටහීම යෝගාවචරය මෙතෙක්කල් තිබුණා නම් එහෙම එකක් ඒක පිට ගෑවිච්ච ලෙල්ල ගෑවිච්ච එකක් විතරයි. බොජ්ජංග මට්ටමට යනකොට යාට මේ ගත්ත ප්‍රයත්නය බෝධියටම චතුරාර්ය සත්‍ය අවබෝධයටමයි වෙන මේ ලාමක මිනිස්සු බලාපොරොත්තු වෙන ජනප්‍රිය බුද්ධඝමකට නෙවෙයි කියලා වැටහීම එනකොට පිස්සන්ඩ පිස්සු හැදිලා ඉවරයි. ලෙඩුන්ට ලෙඩ වෙලා ඉවරයි. ඒගොල්ලෝ එතකොට හැලනවා. හොඳ පිං ඇති හොඳ එල්ලයක් ඇති හොඳ යෝනිසමනස්කාරයක් ඇති හොඳ සම්මාදිෂ්ඨයක් ඇති කෙනෙකුට තේරෙනවා ඒ අතරමැද කරන හැම මේ දුෂ්කරතාවයක්ම අපහසුයක්ම කඩයින් පරීක්ෂණ. ඒ කඩයින් පරීක්ෂණ Taman Taman වශයෙන් මුණ දෙන්න ඕන. බුදුරජාණන්සේ පොදු උපකරණ කටලා තියලා තියෙනවා. නමුත් දෙනකොට ඒ හරහා එන කලපුරුද්ද දැකපුරුද්ද අහපුරුද්ද ආදි වශයෙන් එහෙම නැත්නම් Tamanගේම ක්‍රමසාවේදී පරීක්ෂා කරලා කරලා කරලා මේ බොජ්ජංග මට්ටමට එනකොට තමයි ඒ කෙනාට මේ Taman ළඟ තියෙන මේ බෝධියට කොටස්කාර වෙන ආසන්න කාරණා වෙන මේ අංග මාතුල දැන් වැඩිලා තියෙනවා හැබැයි මේවා මගේ නෙවෙයි මෙතෙක් කරපු ධර්ම ප්‍රතිපදාවෙන් එහෙම නැත්නම් ශික්ෂාවෙන් හැදිච්ච එකක් මිස ඕනම කෙනෙක් මෙතෙන්ට આવොත් ඒක හැදෙනවා මට අයිති දෙයක් නෙවෙයි හැබැයි මට මේකට සාක්ෂි වෙන්න අයිති පුළුවන්කමක් තියෙනවා මම දැක්කා මේ මේම කරුවොත් වෙනවයි කියලා එයාට එතකොට මේ ධර්ම ගුණ පෝඥාංග ගුණ ඇති වෙන හේතුඵල ධර්මත් තේරෙන්න පටන් ගන්නවා ඉතින් මේක යෝගයාගේ යෝගියාගේ හෝ යෝගිනියගේ ජීවිතය ඉතාමත් වැදගත් වෙනසක් නැත්නම් හැබෑ වෙනසකට නැත්නම් විශ්වාසයක් ඇති වෙන්න හේතු වෙන දෙයක් නිසා සෝවාන් වෙනවා වගේම ලොකු ආත්ම විශ්වාසයක් ඇති කළ දෙනවා මෙතනදී. සෝවාන් වෙනවා ඇත්තට වශයෙන්ම මම සෝවාන් වෙන බව දන්නවා කවදා හෝ. නමුත් දැන් නම් ඉන්නේ හරි දිහාට ඔළුව දාගෙන ඉන්නවා කියනක ඒ තේරෙන තේරීල ඊටාම වැදගත් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට වැඩිය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. මොකද සාරිපුත්‍ර ස්වාමීන් නිතරම හැසිරෙන්නේ පෘ탁ජනෙයෙක් සෝවාන් කරන පළවෙනි අධියරේදී. ඒ නිසා සාරිපුත්‍ර සාන්තර විවිධ චරිත විවිධ ගුණාංග සහිත පුද්ගලයෝ හම්බ වෙනවා. ඒ හම්බ වෙන විශාල ගණක් හැලෙනවා. බෑ අවංකව උත්සාහ කරනවා. අවංකව ප්‍රයත්න කරනවා හැලෙනවා. ඉතින් ඒ ශාන්සට අවශ්‍යයි මේ මං කරා එන බුදුහාමුදුර කෙන විශ්වාසයෙන් ධර්මයේ කෙන විශ්වාසයෙන් සංඝයා කෙන විශ්වාසයෙන් සීලයක පිටලා මා කරා එන කෙනෙක් තමාටම තමන් පිළිබඳ විශ්වාසය ඇති වෙන්නේ ධර්ම කොයි මට්ටමට වැඩුණාට පස්සේද කියන ප්‍රශ්නේ තමයි මෙතන සාකච්ඡා කරන්නේ. නමුත් කටට උත්තර දීලා යහන්නේ උපාන සංසෙන් අහන උපානේනි යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් හරි මෙහෙයුම හරි මනසිකාරයේ තියෙනවා නම් ඒ කෙනාට මේ තමා වශයෙන්ම මේ බොජ්ජංග මට්ටමේදී පහසුව දැනෙනවද? පහසු වීරණයක් දැනෙනවද? එහෙම නැත්නම් මං ගත්ත ප්‍රයත්න කියලා වැටහීමක් එයිද කියලා අහන්න උපවාන ස්වාමීන්සෝ ඕකේ. ඒක නිසා මං හිතුවා මේ වගේ දවස් ගාණක් අරගෙන නිවාසිකව භාවනා කරන පිරිසකට මේ වගේ ප්‍රායෝගික උපමානයක් ඉදිරියට අරගෙන තම මෙතෙක් කරපු දේ හෝ නැත්නම් මේ පටන් ගත්ත වැඩේ මුල් ප්‍රදේශයේ කොහොමඩක්වත් ආතපాత නැතුව විශ්වාසයක් නැතුව කාලයක් ආයෝජනය කරගෙන යන්න ඕන. ගිහිල්ලා පස්සේ තමයි මේකේ ප්‍රතිලාභෙ ඉන්න පටන් ගන්න. අන්නේ ප්‍රතිලාභෙ එනකන් පෙන්නන පොඩි පොඩි ලකුණු තියෙනවා විස්තර දේවල් නෙවෙයි. ආන්නේ මතින් මත්ෙදී මේ ප්‍රතිලාභ ලැබෙන්න ඉඩ තියෙනවා කියන විශ්වාසය යෝගාවචරගේ යෝග ජීවිතය ඉතාම වැදගත්. ඉතින් ඒක නිසා මේ වැඩමුළුවට මේ මාතෘකාව යොදාගත්තොත් හොඳයි කියලා මට හිතුණා. හැබැයි ඉතින්දි කියන්න ඕන අපි ගිය 92 වෙනි 93 වෙනි වැඩමුළුවට 92 වෙනි වැඩමුළුවටත් මේ මාතෘකාවමයි අපි ගත්තේ. හැබැයි පළවෙනි 92 වෙනි එකට ගත්තේ බොජ්ජංග ධර්ම වල තියෙන පළවෙනි සති සම්බොජ්ජංගය කියන ධර්මය. ගිය පාර වැඩමුළුවට ගත්තේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියන ධර්මය. ඒ අනුව අපි මේ 94 වෙනි වැඩමුළුවට ගන්න යන හදන්නේ විරිය සම්බොජ්ජංගය පිළිබඳවයි. ඉතින් මේ විරිය කියන චෛතසිකය ටිකක් සතියත් එක්ක ටිකක් ගලපන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනවා දැනුම පොඩ්ඩක් අලුත් කරගන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන. බුදුරජාණන් වහන්සේ පිරුණම් පාන මට්ටමට එනකොට එහෙම නැත්නම් මහා පරිනිබ්බාන සූත්‍රයේ මට්ටමට එනකොට හැම පරිච්ඡේදයක්ම අවසන් කරන්නේ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා තමන් වහන්සේ මෙතෙක් කල් දේශනා කරපු දේශනා සාරාංශ කරලා පිටු කරලා ශික්ෂා තුනකට අඩු කරලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනකොට මේ සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව අදි සීල ශික්ෂා අදි චිත්ත ශික්ෂා අදි ප්‍රඥා ශික්ෂා බාඩපත් වෙනවා ඒක තමයි මහාන පැවිද්දා තමන්ගේ වගකීම අනුග්‍රහ වශයෙන් කල යුත්තේ කෙනක නැවත නැවත මෙනෙහි කරනවා. අනේ මෙනෙහි කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බෝධිය දිහාට නැමිච්ච බෝධිය දිහාට ඇලවෙච්ච බෝධිය දිහාට යොමු වෙච්ච ධර්ම කරුණු 37ක්. අනේ ධර්ම කරුණු 37 ආයුධ කට්ටල හතක් විදිහට පෙන්වනවා. පළවෙනි ආයුධ කට්ටලේ සතිපට්ඨාන. ඊගාවට සතර සම්‍යක් ප්‍රදන් වීරිය. ඊට පස්සේ 이르දිපාද හතර. ඊට පස්සේ පංච බල පංචේන්ද්‍රිය. පංචේන්ද්‍රියකට පංච බල. ඊගාට බොජ්ජංග මේ කියන බොජ්ජංග ටික ඊගාට ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ඔක්කොම නිකන් ආයුධ කට්ටල ටිකක් වගේ. එකින් එකට එකින් එකට එකින් එකට ක්‍රමයෙන් ශිල්පීය ඥානෙ දිනු කරන දෙයක්. අන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වැඩියෙන්ම යෙදෙන චෛතසිකය තමයි වීරිය චෛතසිකය. ඒක නව පොලක යෙදෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා කියන්නේ ප්‍රධාන වීර්ය හතර જાතියක් බුදුහමසෝ කතා කරනවා සතිපට්ඨාන ඉවරනට පස්සේ ඊට පස්සේ වීර්ය ඊර්ධිපාද වශයෙන් වීර්යම තමන්ගේ චරිත ලක්ෂණය කරගෙන කඩාගෙන යන සමහර චරිත තියෙන කටියට irdipaadayak විදිහට තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කොට දෙන ඉෂ්ට දේවතාවක් විදිහට වීරිය වැඩ කරනවා. ඊට පස්සේ වීරිය ඉන්ද්‍රිය, ඊට පස්සේ වීරිය බලය, ඊට පස්සේ තමයි වීරිය බොජ්ජංග මට්ටමට නැගී. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බෝධි අංගයක් විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් විදිහට සරණ නිසා නව පොලක වීර්ය සඳහන් වෙනවා. මෙතනදී මම නෙමෙයි අදහසක් ඉදිරිපත් කළ දෙන්න ඕනේ කාට හරි මේක පිළිබඳව යහ කල්පනාවක් ඇති වෙන්න පුළුල් කල්පනාවක් ඇති වෙන්න මේ ආසියාකරේ ඉන්න අපි එමෙන්න තමයි බෞද්ධ පරිසරයක් ආගමික පරිසරයක් හික්මීමක් ඉදිරිපත් කරගත්ත පරිසරයක් බයලජ්ජාවක් ඉදිරිපත් කරගත්ත පරිසරයක් ඉන්ද්‍රිය සංවරයක් ඉදිරිපත් කර පරිසරයක මේ භාවනාව සඳහා නිවන් දැකීම සඳහා කරන මේ ප්‍රයත්නයේදී සෑහෙන යදවුමක් සෑහෙන වීරියක් සෑහෙන වීරත්වයක් අවශ්‍ය බව අපි ගරු කරනවා ආශා කරේ නිසා අපි ඒකට යන ආයටත් වඳිනවා. ඒ භාවනා මාර්ගයේදී ඉදිරිපත් වෙන කෙනාටත් වඳිනවා. මොකද අනික් කටිය දන්නවා මේ කෙනා මේ දියවලක් කපාන ඉදිරියට යන කෙනෙක් වගේ මහා යුද්ධකදී ආයුධ ඇතුව සටන් පෙරමුණට යන සෙබලෙක් වගේ දකින්නකොට රටවැසියෝ දන්නවා අපි රැකෙන්නේ මේ සටන් පෙරමුණේ ඉන්න සෙබළු සඳහා සන්නාහය බඳිනකොටම ඔක්කොම ගරු කරලා සලකන. ඒ වගේ ආශ්‍යාකරයේ තියෙනවා මේ භාවනා කිරීම සංස්කෘතිය උසස් ලක්ෂණයක්, ජාතිය උසස් ලක්ෂණයක්, ශිෂ්ටාචාරය උසස් ලක්ෂණයක්. එනිසා ඒ සඳහා යෙදිච්ච ඇත්තන්ට ආජීවකයය, භික්ෂුවය, අනගාരിකයය යෝගාවචරයය ශිල්මෑනිය සාමනීරිය ආදි වශයෙන් නම් කියලා සලකනවා. බටේර රටගේ කුණු බාල්දියට දාපු තරම්ව සලකන්නේ නැහැ. බටේර රටක මේක පිස්සු. ඒගොල්ලෝ දකින්නේ හරේ රාම හරේ ක්‍රිෂ්ණා. ඒ නිසා රතු වෙනකන පාට බැසට පස්සේ කාමයේ අවසන තව ක්‍රමයක් විදියට. ඒ නිසා බටේර රටකට භික්ෂුවක් ගියාට පස්සේ ඒගොල්ලෝ බලන්නේ උඩ ඉඳලා පල්ලෙහාට කුෂ්ඨ රෝගිය දිහා බලනවා. මේ මොසෙම උතාගෙන මේ මොකද්ද මේ කරන්නේ අකුලගෙන ඉන්නේ මූට භයානක කුෂ්ඨ රෝගයක් නැත්නම් ලාදුරු හැදිලා වගේ තමයි සලකන්නේ. ඒ නිසා එහෙට බුද්ධහම ගියාට පස්සේ ඒකොල්ල බලනවා ඇඟ ඇඟ මහන්සි කරගන්න නැතුව නිවන් යන ක්‍රමයක්. ඒ නිසා බටහිර ලෝකේ වීර්ය සල්සිය ගැන කතා කරන්න බෑ. කතා කරපු ගමන් කරාරිනවා. ඒගොල්ල කියනවා මේ අපි ਬਾඩි වෙලා ඉන්නම් හැබැයි කාමරේ ආකන්ඩිෂන් කරලා තියෙනවා. මැස්සෝ අහන්න බෑ. සද්ද වෙන්න බෑ. ඒ සියලු දේකදී මට සමාධිය කැඩෙනවා. ඒ නිසා මේ සියලු සැප සම්පත් තියෙන්න ඕනේ කියලා ඒගොල්ලේ භාවනා ක්‍රමය හදන්නේ බෙන්ස් කාර් වලින් ගිහිලා කරන නිවනක්. ඉන්ටර්කූලර් හරහා යන භාවනා ක්‍රමයක් තමයි ඉල්ලන්නේ. ඒ නිසා බටහිර ලෝකයෙන් මෙහෙට ආපු මිනිස්සෙක් බටහිර චින්තනයකින් තමයි මෙහි ඉන්න මිනිස්සෙක් දකින්නේ මේ ආශා කරේ මේ සුමේ දුක නැති කරන්න නෙවෙයි හදන්නේ මේ අක්කු මේ තියෙන සැපත් අතහැරලා දුකක් වළඳන එකනේ කරන්නේ. පිස්සුනේ. ඒ නිසා ආසියාකරයේ මිනිස්සුන්ගේ තියෙන මේ මේ සඳහා ප්‍රයත්න කළ යුතුයි, වීරියවන්ත විය යුතුයි, අතහැරිය යුතුයි කියන එක බටහිර ලෝකයේ දකින්නේ මානසික රෝගයක්. එහෙම බෑ අපිට නිවන තියෙන්න ඕනේ ඔක්කොම පහසුකම් ටික තියේදී වැඩි ආතපත තලා ගන්න නැතුව කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් කියලා ඉක්මන් නිවනක් ගැන කතා කරනවා quick enlightenment මෙහෙම කරනකොට නිවන් දකින්න ක්‍රම තියෙනවා කියලා කතන්දරද පොත්ද ගුරුකුල මතද යෝගාශ්‍රම මේ මේ යෝගීන්ට කමටහන්ද පුදුමාකාර ජනප්‍රිය රැල්ලක් තියෙනවා බටහිරේ. ඉතින් නිසා ලංකාවේ ගත්තත් ওই බටහිර ක්‍රමයට හිතන කට්ටියක් ඉන්නවා මේ භාවනා මධ්‍යස්ථානය ඇතුළමත් ආසියා ක්‍රමයට හිතන කට්ටියකුත් තියෙනවා. ඉතින් මේ දෙකොල්ල ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන්නේ මේ වීර්යචෛසිකයට දක්වන ආකල්පය මත තමයි. උඟ දෙනකොට ඕනේ පහසුකම් ටික ඔක්කොම තියාගෙන නිකන් බෙන්ස් කාර් එකේ ගිහිල්ලා ඉන්ටර්කූලර්ගෙන් ගිහිල්ලා නිවන් දකින්න. ඒගොල්ල කැමති නෑ ඇඟ තැලෙනවට, දාඩිය දානවට, මැස්සෙක් වහනවට මොකරවකට කැමති නෑ. ඉතින් ඒකොට හොස්තලංගින් මැස්ස යන්න බෑ. බොහොම කේන්ති ගන්නවා. ඒකල භාවනාවන්ත ඇත්තන්ට එන්නේ ඉස්සෙල්ලා අහනවා මේ මේ මේ මේ පහසුකම් නැද්ද? එහෙනම් කැමති නෑ. ඉතින් ඒකොට දැනෙනවා මේගොල්ලෝ මේ තත්තිස් බෝධිපාක්ෂික ධර්ම වල නව පොලක සඳහන් වෙලා තියෙන මේ වීර්යජයිසිකේ පුංචි කරලා බහුසුත භාවය හරහා මුන්ට දක්ෂ ගුරුවරයෙක් තමන්ගේ ගෙදරට ටියුෂන් මාස්ටර් කෙනෙක් වගේ ගෙන්නලා කෙටි ක්‍රම වලට යන්නේ නිසා මේ වෙනකොට ලංකාවේ අන්න එවැනි බටහිර චින්තනයට ගරු කරන අයට භාවනා ක්‍රම කියලා දෙන්න নানা ප්‍රකාර භාවනා ගුරුවරු ඉන්නවා. භාවනා ක්‍රම තියෙනවා. භාවනා කමටහන් තියෙනවා. ඒගොල්ලෝ කැමති නෑ මේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා නේවාසිකව බණ භාවනා කරලා නිවන් දකින්න. ඒගොල්ලෝ කියන්නේ මට අහුම්කම් දෙන්න මේ මේ ටික කරන්න ඉක්මනට නිවන් දකින්න පුළුවන් කියලා ක්‍රම තියෙනවා. ඉතින් මේ පිරිසට මම මේව මතක් කරන්න ඕන මේ පිරිස දන්නවා. ඒව බොරුත් නෙවෙයි. සරුවචනංශ වැඩ ඉන්න කාලෙම මේ එක සැරයක් බණ අහලා නිවන් දකපැත්තොත් ඉන්නවා. ඒගොල්ලෝ එවැනි කතා හරියට උද්දීපනය කරලා පෙන්නන ඕහොම තටමඬ දෙයක් තියෙනවද භාවනාව කියලා. ඕක වැටෙන්නේ අත්කිලමතාන යෝගයට නේද? බුදුසසුනේ දුෂ්කර ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්නේද? මොකටද ඔහොම කරන්නේ? අපි ළඟට එන්නකෝ අපි කියලා දෙන්නම්කෝ ඉන්ටර්කූලර් එකේ ගිහිල්ලා කෙලිම නිවනට යන්න ක්‍රමයක්. ඇයි මේ වටවාංගේ යන්නේ කියලා හරියට කතා. ඉතින් මෙවැනි කතා වලට ආධුනික යෝග අවතරය අන්දමන්ද වෙනවා. ආධුනික යෝගාචර බොහෝ විට අර සැප පහසු ක්‍රම වලට භාවනා ක්‍රම පැත්තට ඇදෙනවා. ඒක ඇති දෝෂයක් නැහැ. හැබැයි ඇදෙන්නෙත් ඒ වගේ මානසිකත්වයේ තියෙන අය තමයි. නමුත් මේ දේශනා මාලාවේදී අපි කිට්ටු කරගන්න හදන්නේ අපේ සරුවච්චන් වහන්සේ මේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන වෙලාව වෙනකොට ඔය බහුසුද භාවයක් තිබුණා ත්‍රිේතුක ප්‍රතිසන්දිත් තිබුණා දසපාරමිතත් පිටලා තිබුණා නමුත් ගත්ත වීරිය දුෂ්කර ක්‍රියා කරනකොට ගත්ත වීරිය ඒ බුදුහන්සන්නේ බුදුහාමුදුරෝ බුදු වුණාට පස්සේ ගණන් ගත්තේ නැහැ බුදුහන්ස කිව්වා එච්චර කරදර කොල්ලන්න වෙන්න ඕනේ නැහැ මම ඔකට පාර සුද්ධ කළා තියෙන්නේ නම සරුවචනසේ කාය සාක්ෂි වශයෙන් වීර්යයක් කරා සතර සම්‍යක් ප්‍රදාන් වීර්යයක් කරා ඉතින් මේ භාවනා යෝගාවචරයට ආරම්භයේදී මේ වීර්යය තියෙනවද කියන එක ප්‍රධාන ප්‍රශ්නයක් මොකද එවැනි වීර්යයක් තියෙනවනම් මිනිසෙකුට ආර්ථික දියුණුවක් ලැබනවා කියන එක බොහොම සුළු දෙයක් එවැනි වීර්යයක් තියෙනවනම් ඒ මිනිසයාට ඉගෙන ගන්නවා කියන එක බොහොම සුළු දෙයක් ඒ මනසට දේශපාලන තත්වයකට එනවා කියන එක බොහොම සුළු දෙයක්. සමාජික මට්ටමට එනවා කියන බොහොම සුළු දෙයක්. ඊට වඩා බොහොම ගැඹුරු වීර්යයක් මේ ආධ්‍යාත්මික ගමන යන්න ඕන. ඒ නිසා දල උපමානයක් හදන්න පුළුවන්. මෙවැනි වීර්ය සම්බොජ්ජංගයක් වැඩෙන්නේ දැනටමත් යම් මට්ටමකට ආර්ථික ප්‍රගතියක් ඇති කරලා ඉන්න මිනිසෙකුට විතරයි. එයාට මේ ආර්ථිකයේ පැත්තෙන්වත් එදා වේලා හම්බ කරගන්න බැරි බුබ්බඩේකට, කම්මැලියෙකුට, බත්බූසෙකුට මේ භාවනාව කරන්න බෑ. දේශපාලන වශයෙන් යමක් කමක් කරගන්න බැරි කෙනෙකුට මේක කරන්න බෑ. අධ්‍යාපනයක් ලබන්න බැරි කෙනෙකුට මේක තේරෙන්නේ නෑ. ඒ වගේම සමාජික මට්ටමක් කරගන්න බැරි දුස්සීලව ඉන්න ඡණ්ඩපරස කෙනෙකුට මේකට එන්න බෑ. එන්න පුළුවන් කලාතුරකින් exceptional cases එක සුවිශේෂී මට්ටම් වලට ඒ නිසා හොඳට දැනගන්න ඕනේ මේ වීරිය සම්බොජ්ජංගේ මට්ටමට පටන් ගන්න නම් බොජ්ජංග මට්ටමේ වීරියක් අවශ්‍ය නැහැ. නමුත් එදිනදා ජීවිතේ නාභියෝග වලට මුහුණ දීලා යම් ප්‍රමාණයකට ජයගත්ත කෙනෙකුට විද්‍ය සම්බොජ්ජංගය පිළිබඳ කරන කතා ධෛර්යමත් වෙන සුළුයි. එදිනදා ජීවිතෙත් පොඩි පොඩි දේවල් වලට චෝදනා කරන ඉදිරිපත් වෙන්න බැරි කෙනාට මේ විද්‍ය සම්බොජ්ජංගය ගැන කතා කරනකොට බොහෝ විට මන්දෝත්සාහයි වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා සමහර ඇත්තන්ට මේක මේ දේශනා ruci නොවෙන්න ඉඩ තියෙනවා. සමහර ඇත්තන්ට මේක විශේෂ ධෛර්යයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සමහර ඇත්තන්ට Taman දන්න කොටස් ඍජු වෙලා හොඳ දිටිච්චු කම්මයකටපත් වෙලා නෑ නෑ මම මේ වගේ අඩුපාඩුකම් තිබුණා මං හිතුවා මේක ලීචියෙන් උපය ගන්න පුළුවන් එකක් කියලා ඒ හිතන තරම් ලීසි නෑ ඒ නිසා මයි ළඟ තියෙන මේ ශක්තිය මයිලඟ තියෙන මේ හැකියාවන් මම කාර්යක්ෂම කරලා ගන්න ඕනේ කියලා උනන්දු කරවන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ දේශනා ඒකාන්තෙම ඔක්කොටම රුචි වෙයි, ඔක්කොටම ධෛර්යයක් වෙයි කියලා කියන්න බෑ. ඒ මොකද මේ වීරිය කියන එක කුසීතයාට බොබ්බඩයට බද්බූසට කතා කරනකොටම පස ගන්න. ඒ කට්ටිය පිළිබඳ සැලසුම් කරලා මේ වැඩසටහන් වැඩසටහන් කරන්න බෑ. ඒගොල්ලන්ට එන්න දෙන්න ඕනේ. ඒගොල්ලෝ අහන්න ඕනේ මේක අහලා ඉවරලා පුළුවන් නම් අලුත් අදහසක් ඇති කරන නවතාවකට ගිහලා යන්. ඒ වගේ මේගොල්ලන්ට ධෛර්ය පිණිස කරත හැකි තමන් දන්නේ නැතුණා තමන්ගේ సంతානයේ මේ වීර්යය තියෙනවා. කුසීතකම තියෙන. බද්බූසෝ, කම්මැලියෝ, උබ්බඩයෝ. බුදුජානනාචේ නිසා කියනවා විරිවන්තසයම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මහන්නේ මම මේ දේශනා කරන ධර්මය වීර්යවන්තයාටයි. කුසීතයාට නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන ශක්තිය, ඒ තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම නැගිටවන්න පුළුවන්. නැගිටියට පස්සේ ඒ පුද්ගලයා නෙවෙයි වෙන කෙනෙක් බාටපත් වෙනවා. අන්න එහෙම ජීවිතයත් එක්ක සූදු කෙලින්න කැමති කෙනෙකුට නම් බණ අහනකොට ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ මොකද හේතුව ඒ මොකද මේ අපි ආරම්භ කරන වීර්ය ඊටාම දුර්ලයි යන්තම් කණු කැපිලා ඇටයකින් මතුවෙන ලපටි මෙරිකිලක් වගේ. අංකුරයක් වගේ. මේක තමයි අන්තිමට මහානුග ගහක් මහා අඹ ගහක් බවට පත් වෙන. එතකොට හයියයි. නමුත් අර යන්තම් මතුවෙනකොට ඒක එච්චර මහා අඹ ගහක තියෙන මල් පිපෙන ගතිය, gediy හැදෙන ගතිය නෑ. නමුත් ඒ ඔක්කොම ශීරු ශක්තිය තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ වීරිය පිළිබඳ බණහනකොට, වීරිය පිළිබඳ වර්ධනය වෙනකොට, වීරිය පිළිබඳව බොජ්ජංග මට්ටමට යනකොට අප තුල කරගෙන එක්කන යන තුල පුදුමාකාර බල කැවීමක් බැටරියක් charge කරා වගේ charge වෙන ගතියක් ඒ වගේම අදිමොක්කයක් කියලා ඉස්සරහා පාර පේන ගතියක් කලෙලි වෙන ගතියක් වෙල්ෙලියකට ගියා වගේ වෙන ගතියක් එන්න ඉඩ තියෙනවා ඒක තාම ඇවිල්ලා නැහැ ඒක එනකොට තේරෙනවා මේක ප්‍රතිපදාවෙන් තමයි මේ charge එක එන්නේ ප්‍රතිපදාවෙන් තමයි මේ බල කැවීම සිද්ධ වෙන්නේ එතකන් අපි දෙලොක් අතර හිර වෙලා ටික කාලයක් ඉන්නවා ඒ තුල මේ වෙනින කාලය තුල අපි ඉස්සරහට යන්නේ වීරියමනේ සද්ධාවයි. අත නෑර මේක කරගෙන යන්න ඕනේ. යනකොට තමයි මේක වීරියක් වාටපත් වෙන්නේ. ඒක නිසා දැනට ඒ අදාළ කියන වීරිය නැතුණ කියලා බය වෙන්න එපා. භාවනාව හරිනම් දවසක මගේ හිත 100%ක්ම ධර්මයට බොජ්ජංග වලට බෝධියට නැමුණනම් ඒ වෙනකොට මාතුල තියෙන වීරිය charge වෙලා ඉවරයි. මම මයි ළඟ ඒක ශක්තියක් බාටපත් වෙනවා. ඒක මගේ ගුණයක් නෙමෙයි ධර්මයේ ගුණයක්. ඒක නිසා ආධුනිකයාට බොජ්ජංග ගැනීම පටන් ගත්තොත් දිරවන්නත් බෑ තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ සූත්‍රය මේ උපවාන සූත්‍රය බොජ්ජංග ගැන කතා කරාට මේ වැඩමුළුවේදී මම්මගේ දේශනා සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ වීරිය කියන චෛතසිකයේ මතයි. දේශනාවලිය නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ චෛතසිකයේ කවදා කොහොම මොයි වෙලාවේදී පිරිය බොජ්ජංගයක් බවටපත් වෙනවාද? මේ බොජ්ජංගයක් බවටපත් වෙනකොට ඒ කිනා කොහොමද අවබෝධ කරගන්නේ? චින්තාමේ වශයෙන්, සුතමය වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් කියන එකයි දේශනාවලියේ සංවිධානය වෙන්නේ. ඒ නිසා අද දවසේ මම කැමති පටන් අරගන්න මේ වීර්ය කියන චෛතසිකය පිළිබඳව ඒක සති චෛතසිකයෙන් කොහොමද වෙන් වෙලා හිටගන්නේ? ඒක කොහොමද ධම්ම විචේ කියන චෛතසිකයෙන් වෙන් වෙලා හිටගන්නේ? ඒක කොහොමද සමාධිය කියන චෛතසිකයෙන් වෙන්ව හිටගන්නේ? ඒක කොහොමද ප්‍රඥා චෛතසිකයෙන් වෙන්ව හිටගන්නේ කියන එක අපි තේරුම් ගත්තොත් ඒ කියන්නේ අර බල කැවිච්ච බොජ්ජංග වීරිය නෙවෙයි වීරිය චෛතසිකේ. ඒ නිසා උස්සහන ලක්ෂණා විරියෝ. ඔසවා තබන ගතිය ප්‍රශ්නයක් ආවට පස්සේ පස්ස ගහන්න නැතුව කර දෙන ගතියට තමයි වීරිය කියලා කියන්නේ. ඉතින් මේ වීරිය දැන් මේ බෝධියකට නිවනකට භාවනාවට යොමු කරාට අපි මේ වෙනකොට ජීවිතයේ নানা ප්‍රකාර අභියෝගයන් මුණ දීලා සමහර වෙලාවෙ පෙරදිලා, තැලිලා, පොඩි වෙලා පස්සට ගිහිලා තියෙනවා. සමහර වෙලාවෙදී අපි ගත්ත බර ඕසවගෙන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අන්න මේ උත්සාහනක ඔසවා තබන මේ ගතිය අපි එක්කෙනෙක් ළඟවත් නැත්තේ නෑ. හැබැයි එක එකනාගේ පොඩි තාරාතිරම් ටිකක් තියෙනවා. සමහරු ඒක බලවත් විදියට අරගෙන යනවා. සමහරු කොහොම කලින් කරාරිනවා. සමහර මාතෘකාවට සමහරු කරාරිනවා. සමහර මාතෘකාවට සමහරු කරා අල්ලගෙන යනවා. ඉතින් ඒ අනුව බලනකොට අපි හැම කෙනා තුළම මේ උත්සාහන ලක්ෂණය කියන ඔසවා තබන ගතිය දැනට තියෙනවා. මෙතෙක්කල් ඒක හොඳට හිත කන යොමාගෙන මේ සිත නමාගෙන අහන්න මෙතෙක් කල හැම වීර්යයක්ම අපි කෙරුවේ කාමයේ සඳහා. කාම වස්තු උපයන. ඒ වගේ අපි සමහරව සාර්ථක සමහරව අසාර්ථකයි. දැන් මේ බුදුහාමුදුර ලෝකේ පාරණාට පස්සේ එතම් බෝධ්‍යංග මට්ටමට යනකොට ඇති වෙන වෙනස තමයි ඒ රූප ලෝකේ කාම ලෝකේ විවිධ දේවල් සඳහා යොදවන ලද මේ වීරිය ඒ ඒ දක්ෂකම ඒ ශිල්පය අපි ඒ කාමයන්ගෙන් වෙන්වීම සඳහා එහෙම නැත්නම් භවතරණය සඳහා එහෙම නැත්නම් තෘෂ්ණාව වඩන්ඩ යොදාගත්ත වීරිය තෘෂ්ණාව කපන්ඩ යොදන යෙදිල්ල තමයි මේක වීරිය චෛතසිකයක් වශයෙන් අපි ධර්මයේදී දකින. ඒක නිසා යම් කිසි කෙනෙකුට කාමයේ කාම වස්තු උපයන්න අනික් අය පරයාගෙන ගිහිල්ලා තරඟයකින් දිනනඳ ශිල්පීය ක්‍රම දැනගන්න නිර්මාණශීලී වෙන්න ප්‍රගතියක් ලබන්න යම් ශක්තියක් දැනට තියෙනවා. ඒව මෙතෙක් කල් අපි යෙදුවේ භෞතික සම්පත්තිය හොයලා භෞතික සම්පත්තිය හරහා මේ ලෝකයා හොයන මේ සුඛය ප්‍රීතිය හොයන්නයි. නිර්ආමිෂ ප්‍රීතියක් නෙවෙයි ඒක. ඒක ආමිෂ ප්‍රීතියක්. ඒ නිසා උපෙන් ලද වස්තු ප්‍රමාණයට ආමිෂ ප්‍රීතිය වැඩි වුණා. ඒ නිසා අපි ගොඩාක් බැංකුවේ මෙච්චර ගාණ සල්ලි තියෙනවා පොහොසත්. සපතිනු. මෙච්චර ඊඩම් ප්‍රමාණයක් තියෙනවා මෙච්චර කීර්තිනාම තියෙනවා මෙච්චර ලාභ සත්කාර සම්මාන සිලෝග තියෙනවා මෙච්චර කිය කිය මේ ඉලක්කම් අපි බැලුවෙම මේ කාම වස්තු කෙරෙහි. ඒ මොකද අපිට එකම එල්ලයයි තිබුණේ කාම සම්පත්තිය. සර්වඥාන්සේ ඒ විනෝඩ පෙන්නනවා මේ කාමවස්තු උපයන්න ලේසිත් නෑ. හැමෝටම හම්බ වෙන්නෙත් නෑ. ඒ නිසා දක්ෂිකුරු විතරයි හම්බ වෙන්නේ. ඒ නිසා ඒක උපේපු කෙනා දැනගන්න ඕනේ මේ කාමවස්තු උපේනලද කාමවස්තු වලින් සැප නොදෙනවා නෙවෙයි. ආස්වාදයක් තියෙනවා. නමුත් අපිට ආදීනවය දකින්න ඒකේ තාම ඥානෙ නෑ. කවදා හෝ ආස්වාද ආදීනව දෙක සංසන්දනය කරන්න පුළුවන් ශක්තියක් ආවොත් ඒ කෙනාට ඊටාම ප්‍රසිද්ධව පෙන්නනවා සෑම ආස්වාදයක්ම ආදීනවකින් කෙලවර විඳින හැම තැපක්ම දුකෙන් කෙලවර ඒ නිසා මේ කාම සම්පatti කාමවස්තු අපිට අපේ තාරාතිරම් මනින්ට මාමයා ලොකු කරගන්න මාන්නේ වැඩි කරන්න ඇත්ත උදව් කරනවා. නමුත් ඒක ඉවර වෙනකොට ආදීනවයක් වෙන්න. ඒ නිසා ආදීනව බහුලයි. එතකොට අපි ධර්මයට යොමු වෙන්නේ මේ ආදීනව දැකීමෙන්. නමුත් ලෝකේ හැදලා තියෙන්නේ ආදීනව පෙන්වන්න නෙවෙයි. ලෝකේ පෙන්ලා තියෙන්නේ මේ කාම වස්තුන්ගේ තියෙන ආස්වාද පක්ෂයේ පෙන්නණ්ඩයි ඒක සඳහා හොඳම නිදර්ශනය තමයි අද තියෙන ජනමාධ්‍ය. ජනමාධ්‍ය පුදුමාකාර විදියට මේ වෙළඳ ප්‍රචාර හරහා අපේ පොඩි දරුවගේ ඉඳලා දුප්පත් ලෝකේ රටවල් වලත් මැද ලෝකෙත්, දියුණු ලෝකෙත් මේ කාම වස්තු වැඩි කර පමණින් පෝසත්කමක් තරංගයේ දිරපු ගතියක් පෙන්න නිසා අපිට අද හිතන්න අමාරුයි මේ ආමිෂයෙන් තොර निराමිෂ වූ සැපක් තියෙනමයි කිව්වොත් නවීන වචනෙන් කියනවනම් එයා විද්‍යානුකූල නැති කෙනෙක්. විදුහුරු නෑ ඒ කතාව. විදුහුරු කතාව තමයි භෞතික සම්පatti වැඩි කරගන්න ඕනේ වැඩි කිරීම සඳහා ඕනේ ජඩකමක් කෙරුවට කමන්නේ බයලජ්ජාවක් ඕනේ නෑ. ඒක තියෙන එක විතරයි අල්ලන්න පුළුවන් සැපයක් ලෝකේ තියෙන්නේ. අල්ලන්න බැරි සැපයක් සඳහා මේ ගූඪ ධර්ම, গুপ্ত ධර්ම අදහන එක මොලේ දුර්ලභචයක දුර්ල අඩුපාඩුවක්. ඒක විදුහුරු නෑ. ඒක වෙස්ටර්නයිස් නෙවෙයි. ඒක නිසා එවැනි දේවල් හිතන කට්ටිය වැද්දෝ, ම්ලේච්චයෝ, එහෙම නැත්නම් කාමේ, গুপ্ත දේවල් අදහන මිනිසු බාටපත් කරා 1800 ගණන් වෙනකොට බටහිර ලෝකෙ හිටිය හැම පේන කියන අම්මා කෙනෙක්ව පතුරු ගහලා කපලා මැරුවා. වෙනමම යුගයක් තිබුණා මේ භෞතික සම්පත් තියාගෙන සැප විඳිනවට අමතරව යම්ම කිසි කෙනෙක් කියනවා නම් මේ ආධ්‍යාත්මය හරහා හෝ গুপ্ත ධර්ම හරහා හෝ සැපක් ලබන්න පුළුවන් කියලා ඒ මිනිස්සු ගෙනල්ලා කුරුසේ උඩ සතා තියලා පතුරු ගහලා පුච්චලා මැරුවා. ඒක ලියලා ඒ ඒ පැත්තේ තිබුණ සියලුම සම්ප්‍රදාන කූල ගැඹුරු ඥාන සියල්ලම පිච්චුවා. බටහිර ඇත්තෙම නැහැ දැන්. කලාතුරකින් ටිකක් තියෙනවා අප්‍රිකාවේ සහ ආසියාවේ. ආසියාවේ සහ අප්‍රිකාවේ ඔය බටහිර ආගම පැතිරිච්ච හැම තැනකම ඒ සම්ප්‍රදානුකූල දැනුම ම්ලේච්ඡ කරලා තුච්ච කරලා පහත් කරලා ශිෂ්ටනති මට්ටමටපත් කරලා ඒ මිනිසු මරණ වැඩපිළිවෙලක් තිබුණා මේ කාමේමයි එකම සැපය ඒක ලබන්න පුළුවන් ටෙක්නොලොජි කරා විතරයි ඒක ලබන්න නම් මේ අල්ලන අත ගන්න දේ විතරයි අදහන්නේ නොපෙනෙන දේ පැත්තර කරා මේ නිසා ලෝකය සම්පූර්ණ නාම ධර්ම පිළිබඳ හැදෑරීලා විහිකොරලා දාලා මේ රූප ධර්මකට හැදෑරීම භෞතික විද්‍යාව ගැන හැදෑරීම පුදුමාකාර විදිහට ඉස්සර කරන ඉස්සර කරන ගිය ලෝකෙට හේතුව අපි ඇදහුවේ ආමිෂ සැපේ විතරයි. එතකොට ඒ සඳහා වීර්ය අපි ළඟ අපි මේ ඉන්න සමාජයක හොඳට අපි පේන දෙයක්. ඔය හැම කෙනෙක්ම සමාජ තලයකට ඇවිල්ලා ඉන්නේ. ඒ ආවේ කොහොමද? මේ ආමිෂ සුඛය ඇති කරගෙන. හැබැයි ඔයගොල්ලන් ඇතුළේ එක්ක පිස්සුවක් තියෙනවා එක්ක වැරදිලා තියෙනවා. මේක තියෙද්දි දැන් නිර්ාමිෂ සුඛයකට ඕන වැඩමුළුවකට රෙජිස්ටර් වෙලා ඇවිල්ලා සිල් රමාදන් වෙලා එක තැනක වාඩි වෙලා සක්මන් කරලා භාවනා කරලා අර ශිල්පීය දැනුම නව නිර්මාණ සහ අභිවෘද්ධිය වෙනුවට භෞතික විද්‍යාව වශයෙන් මේ අනුන් ගැන හොයනවා අතන ගැන හොයනවා ඊය ගැන හොයනවා හෙට ගැන හොයනවා කියන මේ ආමිෂ පරිේශණයේ වෙනුවට निराමිෂ පරිේශණයක් මම දැන් මෙතන ඉන්නකොට මොකද වෙන්නේ කියලා අර ලෝකේ තිබුණ වීරිය ලෝකායත වීරිය බාහිර සම්ප සම්පත් වල තිබුණ වීරිය මේ ඇතුළට හරවන එක සම්පූර්ණ විද්‍යාව විදුහුරුයි එකම වෙනස විද්‍යාව බාහිරේ හොයනවා බුදුහාමුදුරන්ගේ තියෙන මේ ඉන්සයිට් කියන එක නැත්තම් විපස්සනා කියන එක ඇතුළට හොයනවා. ඒ නිසා අර දැනුම තියෙන කෙනාට මේ භාෂාව තේරෙනවා. අර පැත්තට යොදාගෙන හිටපු දේ බාහිරට යොදාගෙන හිටපු දේ දැන් ඇතුළට දාපු ගමන් විද්‍යාඥයා කියනවා දැන් ඔන්න গুপ্ত දේවල් හොයන්න හදනවා. ඔප්පු කරන්න බැරි දෙයක් හොයන්න හදනවා. ආධ්‍යාත්මික වෙන්න හදනවායි කියලා ඒගොල්ලෝ පහත් කරලා සලකනවා. නමුත් අපේ යුගයේ මම අපේ යුගය කියලා නම් කරන්න මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ නෑ නෑ මේකත් ඒ තරම්ම පහත් නෑ මේකත් අර වගේම ශිල්පයෙන් උපයන්න ඕන එකක් කියලා මේ මම දැන් මෙතන කියන එකට හිත ගන්න නැත්නම් මේ සතිය කියන දෙයට හිත ගන්න දේත් යම් ප්‍රමාණයක අගයක් ආඩම්බරයක් එන්න පටන් ගත්තා. දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් භාවනාවට කැමැත්තක් ඇති වෙලා තියෙනවා. එතකොට එවැනි දෙයට අර බාහිර ලෝකයේ තියෙන ශිල්පීය වීරිය මේකට යොදවා ගැනීමේදී අපි කොච්චරක් සූරද කොච්චරක් අපි ක්‍රමසාවිදි දන්නවද කියලා බැලුවොත් සමහරුන්ට බාහිර දැනුම හරි උදව් උපකාර වෙනවා මේ ඇතුළතට හිත යොදා ගන්න. සමහරෙකුට ඒක ඒ ව්‍යාකරණේ තේරෙන්නේ නැතුව හිත අර බාහිරට අදින ගතියම වැඩිකම නිසා ඇතුළත හිත සබා ගැනීම හරි වෙහෙසක් ඒ නිසා භාවනා අතහැරලා දාලා යනවා. නමුත් හොඳට මතක තියාගෙන ඉන්න බාහිර ලෝකේ වීර්ය අඳුරගත්ත මිනිස්යාගේ ඒ වීර්යම අභ්‍යන්තරට හරවන්න එහෙම නැත්නම් විපස්සනාට හරවන්න හරියට උපදේශ ලැබුණොත් ඒ කෙනාට තියෙන බාහිරය හොයපු දේ අතුරට හරව ගන්න එකයි. එන්නේ මෙතකොට වෙන්නේ මොකද්ද? ආමිෂ සුඛය හොයපු කෙනා භාවනා වචනෙන් කියනවනේ නිර්ආමිෂ සුඛයකට අදහස් වෙනස් කරගන්න. යොන්සමනසිකාරය යොදවනවා. සම්මාදිටිය යොදවනවා. පතමනසිකාරයක් හොයන කොහොමද මේ මම මෙතෙක්කල් බාහිර කර්මාන්ත කරන ගත්ත වීර්ය එක පරියන්කයක ඉන්න වැඩි වෙලා එකම අරමුණක ඉන්න මම දැන් මෙතන ඉන්න කියලා බැලුවොත් කාරණාව හොඳට තේරුම් අරගත්තොත් බාහිර ජාග්‍රහණ අපට අභ්‍යන්තර සතිය වැඩි කිරීමට මම දැන් මෙතන කියන තැනට වැඩි කිරීමට ඍජු සම්බන්ධතාවයකුත් තියෙනවා හැබැයි එතෙන්දි හොඳ ලස්සනට ඒක කැඳේ ගල බීරුව වගේ තියලා දෙන්න ඕන. එතකොට මේ එන වීරිය නිසා ඒ කිනාගේ හිත නැවත නැවතත් කාමයට අදිනවා. අතීතයට අදිනවා. අනාගතයට අදිනවා. අරයම යගෙන හිතන්න හිතෙනවා. අතන මෙතන ගැන හිතෙනවා. අන්නේ හිතන හිතන හැම වෙලාවෙම දකින්න ඕනේ සංසාරයක් අල්. කාමයට පුරුදු කරපු යනුව වීරිය වඩපු මගේ හිත මේ විදිහට ඉතින් එළියට යන්නේක එච්චරම අසාධාරණයක් නැහැ. භාවනා නොකලානම් සතියනේ අඳුනගත්තේ නැත්නම් 100ට 100ක්ම ඉන්න කාමේ. දැන් අපි මේ නිකාමලා නික්ලේශී වූ නිර්මල වූ අභ්‍යන්තරට යමුනා වූ අරමුණක් දීලා හිතර කියනවා හදිසි වෙන්න එපා. කොහොම කොහම හරි මේ निराமிෂ සුඛය සොයා ගැනීම සඳහා වෙන වීරිය. අර වීරියේම අභ්‍යන්තරගත වීමක් මෙන්න මේ සඳහා කරන ප්‍රයත්නය ආධ්‍යාත්මිකයි කියලා කියනවා ආගමිකයි කියලා කියනවා. හැබැයි ඒක බුද්ධ ආගමට සීමා වෙලා නැහැ. ඒක බුද්ධ ආගම විතරක් නෙවෙයි මොකද Hindu ආගමෙත් ඒ ටික කරනවා, මුස්ලිම් කට්ටියත් ඒ ටික කරනවා, භාවනා කරන කට්ටිය. කතෝලික සභාවත් කරනවා, ශීක් කට්ටියත් කරනවා. මේ හිතන්න එපා භාවනාව තියෙන බුද්ධ ආගමේ විතරයි කියලා. වෙන තමයි නිර්ආමිෂ දෙයකට යෙදීගත කරන්නේ බුද්ධ ආගම විතරක් නෙවෙයි. ඒ නිසා අපිට බෙදා හදාගන්න විශාල පිරිසක් ඉන්නවා මේ තේරවාද බුද්ධ ධර්ම ඉන්න අයට අනිකුත් භාවනා ක්‍රම කරන අයත් එක්ක ගොඩක් හදා බෙදා ගන්න පුළුවන් වෙනස තියෙන්නේ බාහිරේ හොයන්නේ ආමිෂේ හොයන්නේ ඇතුළත හිවීම සඳහා බාහිරේ හොයන වීරියම ක්‍රමවේදයේම ඇතුළට හරව ගන්න ගන්න ප්‍රයත්නයක් මේකේ තියෙන්නේ. ඉතින් එතකොට ලාහට ගෙම්බ එකතු කරනවා වගේ තියන්න තියන්න හිත පනිනවා අර කාම සුඛාම සුකේට කාම ආශාවට එහෙම නැත්නම් ආමිෂ සුඛයට මේ ගැන පශ්චාත්තාප වෙලා මේ ගැන හිටනරක් කරගෙන ගත කිරීම සදාචාරවාදී හිතනක යුතුයකමක් කිය. නමුත් ਸਰවචනන්සේ පෙන්ලා දෙනවා මේක පුද්ගලිකව හිටනරක් කරගන්න දෙයක් නෙමෙයි මේක ඇහැටි. අපි මෙතෙක්කල් සත්‍ය ගැන දන්නේ නැති තාක්කල් කමටාන්න ආපු නැති කාක්කල් හිත තිබුණේම අතීත අනාගතේ විතරනේ. හිත තිබුණේම අරයා මෙයා ගැන හිත හිතානේ. හිත තිබුණේම අතන මෙතන ගැන හිත හිතානේ. දැන් මේක පාර වරෙන් කිව්වට ගෙට එන්නේ නැහැ. එනේන චිත්තක්ෂණේ තමයි තේරුම් ගන්න පුළුවන් නම් බොජ්ජංග මට්ටමට යනකම් තාම මේ වර්තමානයේ හිත පැවැත්වීම යෝගාවචරගේ පහසු වීරන්ට යෙදෙන බව තේරෙන්නේ නැහැ. බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තමයි යාට තේරෙන්නේ මේ වර්තමානයේ හිත ගන්න පුළුවන්. ගත්ත හිත තමන්ගේ සුභ සිද්ධිය සඳහා අර්ථ සිද්ධිය සඳහා අර්ථ කුසලයේ සඳහා තේරෙන්නේ නැති යුගයට කියනවා වීරිය තියනවා වීරිය බොජ්ජංග මට්ටමට දිනුනෙලා නැහැ. අන්න එහෙම තියේදී යෝග කර්ම කරන කෙනා එහෙම තියේදී බණ භාවනා කරන එකනා කිසිම ප්‍රතිලාභයක් දැකලා නෙවෙයි සද්ධාවෙන් කරන්නේ ආන්න මේ වීර්ය කරනවා නමුත් මේක පහසු වෙන්න පිටී හිටීද අපරාධ කාලේනාච වීමක්ද කියලා දන්නේ නැති මේ යුගයට යෝගාවචරගේ මේ යුගයට මිනිස්සයෝ කරු කරන බොහොම අඩුයි හැබැයි දෙයියෝ බ්‍රහ්මියෝ කරු කරනවා ඒගොල්ලන්ට පේනවා මේ මුළු ලෝකෙම කාමයේ සඳහා එකිනෙකා පරයාගෙන කුලල් කාගෙන දඟලද්දී එක පුරුෂයෙක් නැත්නම් ඒක ස්ත්‍රියාවක් නිර්ාමිෂ සුඛය සඳහා උත්සාහ කරන බෑ පේන තෙක් අහලක කල්ලිලියක් නැහැ. පේන තෙක් අහනක සහන් එලියක් නැහැ. අන්ධකාරය අත ගන්න හැබැයි මේ මිනිහා කර දෙන්න කර දීලා කරාරින් නැතුව මේ කරගෙන යන වැඩේ මිනිස්සයාට වැඩිය දෙයියන්න පේනවා කියලා කියනවා. දෙවියන් වැඩිය බ්‍රහ්මයන්ට පේනවා. ඒ ඇත්තෝ පුදුම වෙනවා මෙච්චර ලෝකයක් මේ කාමවස්තු හන්ට ජඩකම් කර කර සතු මරමින් හොරකම් කරමින් ඉන්න අතරේ මේ පුරුෂයා බයලජ්ජව ඇති කරන ඉන්ද්‍රිය দমনය ඇති කරන සීලය ඇති කරන මිරිකි මිරිකි අමෝරාවෙන් මේ කරන වැඩේ දිහා බලනකොට මේ ආශ්චර්ය පවතින්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. අනික් කාලෝ කරන්න බෑ. අනික් කාලේ අපේ හිත ඒ 100 100ක්ම කාමයට ගිහිලා තියෙනවා. ඒ නිසා එවැනි කාලයක ගිහිල් ඉවර වෙලා තාම ප්‍රතිඵල නොලබපු මේ වීරිය දිගට පවත්නකොට ඒක මේ අපි ඉන්නේ 2000 දැන් 15 වෙනි අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේක දකලා තිනවා 1940 ගණන් වල. එවැනි ප්‍රයත්න කරපු සුළු පිරිසක් එදත් ඉඳලා තියෙනවා. ඒ පිරිසට අනෙක් කට්ටිය කොච්චර තුච්ච කරලා කොච්චර පහත් කළ සැලකුවද කියනවනම් ඒ මිනිස්සෙන්න භාවනා පිස්සයි භාවනා පිස්සයි කියලා උප්පණ්ඩණය කරලා කොලොප්පම් කරා විහිළු කරලා තියෙනවා. එවැනි උත්සාහයක් කරන මේ දෙවියෝ බ්‍රහ්මියෝ වඳින මේ පුද්ගලයාට සාමාන්‍ය බෞද්ධයා නැත්නම් සාමාන්‍ය රටවැසියා කෙලපිරිච්ච padikkamakට තරම්වත් සැලකුවේ නැහැ කියලා තියෙනවා ඒ කාලේ. මේ කියන්නේ මේට අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා. නමුත් ඒ අතරතුර අද පොඩි පිළිගැනීමක් තියෙනවා. ඒක අපිට වාසියට හිටලා තියෙනවා. හැබැයි යෝගාචරය තාමත් ඉන්නේ දෙලොක් අතර. හරියට ප්‍රයත්න කරනවා. හරි තමයි උන් අර හිත හිටිනවා. වම දැන් මෙතන කියන එකේ හිටිනවා කිසිම රසයක් දැනෙන්නේ හරි පාළුයි. හරි කම්මැලි. හරි නීරසයි. හරි අසරණයි. හරි අනිස්තිරයි. ඊට පස්සේ කාමයට ගියාට පස්සේ හිත ගාල කඩාන ගිය ගොනා වගේ හරි ආසාවෙන් ගත කරන හැබැයි යෝගාචර ඇතුලේ හිත කියනවා නෑ ඒක ආමිෂ සුඛය ඒක මේ කාටත් ගන්න පුළුවන් කියලා යෝගාචර හිතම කියනවා නමුත් නිර්ආමිෂ සුඛේ නොවිදිනව නෙවෙයි හිත නොසිටිනව නෙවෙයි අගේ කරන්නේ සමාදම් වෙන්නේ නෑ එළඹ වාසය කරන්නේ නෑ අන්නේ වෙලාවේදී මගේ හිත යෝනිසෝ මනසිකාරයට එළඹ වාසය කරන්නේ නෑ සම්මාදිට්ඨියට එළඹ වාසය කරන්නේ නැහැ. නිරාමිෂ සුඛයට එළඹ වාසය කරන්නේ නැහැ. ඒක හරි කම්මැලි. හරි නීරසයි. හරි ඒකාකාරී. හරි අනතුම අනිෂ්ඨිරයි. මෙන්න මේක මේ විදිහට මේ අනිෂ්ඨිර ඒකාකාරීකම පැමිනීම විරියාරම්භ වැඩක් කියලා තේරුම් ගත්තන ඒක මේ ලෝකේ වෙන්නේ නැති තරම් ආශ්චර්ය ධර්මයක්. භාවනා කරන යෝගාවචරයට තේරුණා නම් මේ වීරිය වඩන කෙනාට විතරයි මේ නීරසකම හම්බ වෙන්නේ. වීරිය වඩන කෙනාට විතරයි මේ කම්මැලිකම ඒකාකාරීකම එන්නේ. ඒකෙන්නම වටන්න තමයි. අනික් කට්ටිය මේව බලන්නෙත් නෑ උත්සාහ කරන්නෙත් නෑ උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමේ. අද මේ සිංහල අලුත් අවුරුදු දවසනේ. දැන් මිනිස්සු මේ වෙලාවේ මොකද කරන්න කියලා හිතා ගන්න පුළුවන්නේ. එහෙම ඉන්න අතරතුර මම මේ ධර්මණ්ඩිය ගොතාන තටමනවා එහෙන් කඹ දාලා මිරිකන්නා වගේ මෙහෙන් අමාරු වෙනවා මෙහෙන් අතීත දේවල් මතක් වෙනවා යාළුවෝ මේ වෙලාවේ උණු උණු කැවුම් කනවා ඉතින් මට නම් රැයට කන්න හම්බෙන්නෙත් නැහැ කියලා හිතන මල කචල් එකක් නේ දැන් මෙතනදී ඉතින් එතකොට මේ ගත්ත හටන මේ ගත්ත දජය මේ ගත්ත කොඩිය තව චිත්තක්ෂණයක් ඉදිරියට ගෙනියන්න කෝ සං කෝ වේගයක් කරන්න බෑනේ. ඉතින් ඒ සඳහා එයාට අවශ්‍ය කරන ඒ නෑ නෑ මේකම හරි පාර කොහොම හරි කරපන් කියලා මේකේ පවත්තනමයි කියලා කියන්නේ මෙයාට වීරිය තියෙනවා බොජ්ජංග මට්ටමන ගිහිල්ලා නෑ. එහෙම නැත්නම් මේ තමන් කරන ප්‍රයත්නයේම තමන් විසින් එළඹ වාසය කරන්නේ නෑ. සමාදම් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා නිකන් හරියට දෙකට කපපු පණුවෙක් වයින් ස්පීඩ් බෝතලයකට දැම්මා වගේ පුදුම වෙහෙසක ඉන්නේ. කොට දාපු මාළුවේ දෙකට කැපුවා වගේ. පුදුම වෙහෙසක් ගත කරන්නේ. අන්න ඒ වෙහෙස ගත කරන වෙලාවේදී මේක පහසු වීරණේ සඳහා යන ගමනක් කියලා තේරෙන්නේ නැහැ. ඒක උඹේ දෝෂයක් නෙවෙයි. උඹ බය නැතිව ඵලයන් පුතේ. උඹ බය නැතුව ඵලයන් දුවේ කියලා කියන්නයි මේ උපවාන ස්වාමීන් වහන්සේත් එක්ක මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සාකච්ඡාවක් කරන්නේ. මේ දෙන්නම බොජ්ජංග මට්ටම පැනපු දෙන්නේ. කියනවා මේ භාවනා කරන එකට තමන් මේ කරන ප්‍රයත්නේ පාසු වෙන්නේ සඳහා තියෙන කියලා තේරෙන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ වීරියක් කරනවා. වරින් වර හිත වර්තමානටත් එනවා. නමුත් මේ බොජ්ජංග මට්ටමට වීරිය වැඩිලා නැහැ. ඉතින් ඒ නිසා ඒ කෙනා ඒ හරියන දේ වෙන්නේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම අනතුරුදායක තත්වයක් අනිත්‍යතාවයක් විදිහට හිත පිට ගිය ගමන් අරමුණකට අතීතයට අනාගතයට නාසිලිලාරෙන් මත් වෙලා ඒක දිගේ කෑදරකමට කෙලපෙරාගෙන යන ගතිය මේ දේ දකින්න දැකලා කෝකටද අනුග්‍රහ කරන්න ඕනේ කියන දාම කොන්දපණ නැහැ. ඉතින් ඇත්තටම ශාසනයක් ඕන කරන්නේ අන්නේ යෝගාවචරයට විතරයි. රහත් වෙච්ච කෙනාට සාසනයක් ඕනේ නැහැ. සෝවාන් වෙච්ච කෙනාට සාසනයක් ඕනෙත් නැහැ. අපි සිව්පසේ සපයන්න ඕනේ, පහසුකම් සපයන්න ඕනේ. හරියට තුවාලෙට බේත් දාන්න ඉස්සෙල්ලා තුවාලේ වනමුකේ පෑදුවාට පස්සේ හරියට දානවා. උලන් වදින කොටක් දානවා. ආනේ ඒ වගේ ඉන්න එකනා මේ ගත්ත ප්‍රයත්නය නැත්නම් මේ ලාමක මේ වීරිය ප්‍රයත්නේ ඉදිරියට ගෙනිනවයි කියලා කියන්නේ මම පාවිච්චි කරන වචනයක් අමානුසිකයි. මනුස්ස මනසකට කරන්න බෑ. මනුස්ස මනස ඒ තරම් කාමයට පහඳිනවා කාම දාසෝ කාම රාජිනියගේ කාම රාජධානියේ කාම බැල මෙහෙකම් කරපු අපේ හිත මේ निराமிස දේකට චිත්තක්ෂණිකෝ ආගයක් ලබන්නේ නැති වෙලාවේ ඒ යෝගාචර නැවත නැවතත් ඒ අරමුණේ හිත පිහිටවනොයි කියන එක වර්තමානයේ හිත පිහිටවනොයි කියන එක ඒක මනුස්ස ජීවිතේක ඊ타ත්ම අසිරිමත් මොහොතක් ඉතාමත්ම හැබෑ වෙනසක් වෙන මොහොත හැබැයි යෝගාචරයට තාම ආනිසංස පක්ෂ ලැබෙලා නැහැ. යෝගාචරය ලෝක දෙයක් මත ඉන්නේ. එහෙම නැත්නම් දෙලොවක් අතර හිර වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙද්දි මේ ප්‍රයත්නය නිතිපතා කරන කෙනෙක් ගැන හිතන්න. මේ ප්‍රයත්නයේ සද්ධාවෙන් සම්පාදනය කරන කෙනෙක් හිතන්න. මේ ප්‍රයත්නයේ සක්කච්ඡාකාරීව කරන කෙනෙක් ගැන හිතන්න. ආනේ මේ මනුස්සයාට තුල තියෙනවා නිවන් ලැබපු කෙනෙකුටත් වඩා යෝනිසුමනසිකාරී කියන්නේ යද වෙන්න මෙයාටයි අභියෝග ගොඩක් තියෙන්නේ. අර නිවන් ලැබුව එකනට යෝනිසුමනසිකාරී තමන්ගේ වාසියට හිටලා තියෙන්නේ. මෙතන අරියාදුවට හිටලා තියේදී ආනේ ඒ වැඩේ ඒ කරගෙන යන වෙලාවේ ඒ කරගෙන යන පටන් ගන්න මේකට බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ ආරද්ධ විරිය. විරිය ආරම්භන ලද විරියක් තියෙන. හැබැයි ආරම්භව ගමන් වැඩ. ඒක හරියට ඒ බුරුම ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ මේ දවස්වල තියෙන ග්‍රීස් ගහ වගේ. අල්ලපු ගමන් ග්‍රීස් ගෑවිච්ච ගමන් පස්සේ බෑන. මූ අරින්නේ ආයෙසරයක් නැගලා ආයෙ ග්‍රීස් ටිකක් අරගෙන පල්ලෙහාට එනවා. ආයෙ ටික අකුරු ගිහලා ආයෙ ග්‍රීස් ටිකක් අරගෙන පයින් තු වටේ ඉන්න කට්ටේ hina වෙනවා. මේ යක්ෂයා කරන වැඩේ. දැකලා තියෙන අන්තිමට කොඩිය ගන්න හැටි. වැටිලා වැටිලා වැටිලා වැටිලා වැටිලා අර ග්‍රීස් ඔක්කොම අතහැරලා ග්‍රීස් ඔක්කොම පිහලා මනුස්සයා ග්‍රීස් ගහ නගිනවනේ. ඒක අපි අවුරුද්දට කරනවා ග්‍රීස් ගහ නගිලි කියලා උත්සවයක්. දැන් සත්පුරුෂයා යෝගාවචරය දිහා බලන්නේත් මෙයා දැන් ග්‍රීස් ගහේ නගින මිනිස්සෙක් අලුතෙන් ග්‍රීස් ප්‍රදේශයක් අල්ලපු ගමන් රූටගෙන වැටේ. මිමන්සේ අරින්නේ ආය නැගිටිනවා. ආන්නේ විදියට මේ මුල් ප්‍රදේශයේ තියෙන මේ ආරද්ධ විරිය සඳහා එක අඟලක් උඩට නගින්න පුංචි පියවරක් ඉර තියන්න ලක්ෂ කෝටි වාරයක් උත්සාහ කරනවා. එහෙම කරලා උඩට ගියාට මොනම ස්ථාවරයක්වත් නෑ ආයෙ වැටෙනවා. ආයෙ උස්සනවා. ආයෙ වැටෙනවා. මේ ප්‍රදේශයේදී යොදන ලද වීරියත් ලැබෙන ලද ලැබෙන ආනිසංස නැත්නම් ගමනේ කොච්චර පොඩ්ඩක්ද කෙරෙන්නේ කියන එක පිළිබඳව ඒ බුරුම ස්වාමීන් වහන්සේම තමයි ඔය ග්‍රීස් ගහේ උපමාව පෙන්වන්නේ මම දන්නේ බුරුම කට්ටිය ග්‍රීස් ගහක් පාවිච්චි කරනවද කියලා ග්‍රීස් ගහේ සෙල්ලම පෙන්නනවා ඊට පස්සේ පෙන්නනවා මේ ආරද්ධ විරිය කියන එකේ තියෙන බරසාරකම පෙන්නඳ මේ Saturn 5 rocket එක හඳට යනකොට ඒ සඳහා ඒ rocket එක අටල්ලේ ගොඩ ගහුවාට පස්සේ මීටර් 300 ගාණක් උසයි. යට තියෙන්නේ ඉන්ධන කබඩ තුනක්. ඒ ඉන්ධන කබඩ තුන උඩ තමයි හන්දට බහින ෂටල් එක තියෙන්නේ. ඒ කියන්නේ මන්දිරේ තියෙන්නේ. ඒක තමයි ගංගනගාමින් ඉන්නේ. ඒවර ගොඩාක් ඉතින් උත්සාහ කරලා කරලා තියෙන්නේ අර යටම තියෙන රොකට් එක පත්තු කරනකොට මේ මීටර් 300 ගානක් උස මේ ටොන් කොච්චර දෝ බරදේ දෙදරුම් කාගෙන විශාල පිපිරීමක් සහිතව අටල්ලෙන් ඉස්සෙන්න ගන්න වෙලාව සම්පූර්ණ ගුරුත්වාකර්ෂණ 100ට අංශක 90ක තියලා උත්සාහයේදී පුපුරන පිපිරිල්ලේදී විහිදෙන ගිනිදල් මීටර් 300ක් පනිනවා. ඒ තරම් මහ විශාල පිපිරිලප්පු පුරලා තමයි මේක අර සම්පූර්ණ බර උස්සගෙන උඩට යනකොට දැල්වෙන ඉන්ධන ප්‍රමාණය 1 සෙන්ටිමීටරයක් උස්සන්න, තව සෙන්ටිමීටරයක් උස්සන්න, තව සෙන්ටිමීටරයක් උස්සන්න පුදුමාකාර ඉන්ධන දහනයක් ඕන වෙනවා අර ත්වරණිය ඇති කරගන්න. එතකොට තමයි අටල දිගෑරිලා රොකට් එක උඩට යන්න ඉස්සෙන්න පටන් අරගන්න. එතකොට මහා පොළොව දෙදරනවා. කනවරල් තුඩුව වෙනම යොදලා තිනවා ඒකට කිට්ටු අන්ත කිට්ටු ප්‍රදේශයක කැමරාකාරයෙකුටවත් ඉන්න බෑ. සම්පූර්ණ වැස්ස නැති පරිසරය බලන එකත් බල තමයි පුපුරන්නේ. ඊට පස්සේ මේ Saturn 5 rocket තුනේ තියෙන ඉන්ධන සියල්ලම දවලා rocket එක උස්සන්නේ හැතැම්ම 6යි. හැතැම්ම 6 උස්සනකොට අර ගෙනිච්ච ඉන්ධන වලින් 188ක් ඉවරයි. මුළු ගමන සඳහාම යන තෙල් වලින් ඒක පුළුවන් කියනවා සාමාන්‍යයෙන් 1000cc වගේ තියෙන මොරිස් මයිනර් වගේ කාර් එකක් ගත්තොත් අවුරුදු කීයක්ද දුවන්න ඉන්ධන පාවිච්චි කරනවා. ඒ මොකටද මේ මුළු ඉන්ද මේ මුළු රොකට් එකම හැතැම් 6ක් උස්සන්නේ. හැතැම් 6ක් උස්සනකොට මුළු ගමනේම යන්න තියෙන ඉන්ධන වලින් 180ක් ඉවරයි. ඒ වගේ තමයි මේ කාම ලෝකේ ඉඳලා යෝගාවචරය මම මේ කරන වැඩේ කාමයට පිටු දැකලා එහෙම නැත්නම් ගඟ දිගේ ඉහළට යන පටිචෝත ගාමී විදිහට මේකෙන් ඩිංගිත්තක් ඔසවන්න ඒකට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය මෙතකයි කියලා නෑ. ඒක යෝගාවචරයට තේරෙන්නේ නෑ මේ තරම් ආගිරි ගාගෙන මේ තරම් ගුරුත්වාකර්ෂණයට විරුද්ධව මේ තරම් පිපිරිල්ලක් ඇතුවයි මේ ගමන සිද්ධ වෙන්නේ. එතන දැවෙන ඉන්ධන ප්‍රමාණය මුළු ගමනේ කෝටි ගාණක් හැතැම්ම දහස් ගාණක් යන ගමනේ හැතැම්ම 6යි උසන්නේ. එතකොට මොකද වෙන්නේ පොළවේ ගුරුත්වාකර්ෂණයෙන් අයින් වෙනවා. අදම 6 යනකොට පොළවේ ගුරුත්වාකර්ෂණයෙන් අයින් වෙනවා. එතකම්ම රොකට් එක තියෙන හරියට පොළවට අංශක 90. ඊට පස්සේ මෙයා පැත්ත හැරෙනවා. ගුරුත්වාකර්ෂණය පැනපු ගමන් පැත්ත හැරිලා කක්ෂ වටේ කර කර ගොඩාක් වෙලා ඉනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව මේ ආරද්ධ විරිය හරියට රොකට් එක ආංගිරි ගාගෙන මේ පොළවේ ගුරුත්වාකර්ෂණ විතින හැතැම්ම හයම ගෙවාගෙන උඩට ගිහිල්ලා එයා වෙනම කක්ෂයකට ඇතුල් වෙනවා වගේ යම් දවසක් එනවා යෝගාවචරයට මේ වීරිය චෛතසිකයේ මේ ආරද්ධ විරිය ඔසවාගත්ත මේ රොකට් එක බිම නොවැටෙන්න ගත්ත ධූරය ගත්ත භාරය ආය අත නෑරෙන්න ඒ ඉහළ මට්ටමකින් පොළවේ ගුරුත්වාකර්ෂණයෙන් සෑහෙන දුරට වෙලා ඉඳගෙන පොළොව වටේ කරකැවි කරකැවි ඉන්න පුළුවන් ශක්තිය ඔසවන ශක්තිය නෙවෙයි. ඔසවන ශක්තියට උඟාවක් වෙනස් ඒක. අන්න එතෙන්ද ගියාට පස්සේ ඒකට අපිට කිය දහකේ නිරාමිෂ සුඛයක් යා විඳිනවා. ධ්‍යාන සුඛයක් යන්න පුළුවන්. සමාධි සුඛයක් යන්න පුළුවන්. නමුත් නැවත රොකට් එක ආයේ පොළොවට ඇද ගන්න තියෙන ඉඩකුත් තියෙනවා. පොළොවේ තියෙන ගුරුත්වාකර්ෂණ නිසා. ඉතින් මේ ගිහියා කියන්නේ ඔච්චර උස්ස උසායේ gedette ගෙනත් දාන මනුස්සයා. අච්චර අමාරුන් උස්සලා දවස් හතරකට පස්සේ ආයෙ ගිහිල්ලා ආයෙ බිම දාන. ආය දවස් මාසිකර විතර දෙකකට පස්සේ තටමලා දඟලලා ආය ආගිරි ගාගෙන උස්සලා සත්ත පහකට ගාණක් නැතුව ආය මං කියන එකට ඕදෝද මඩේ දානවා. ආය වැටෙනවා. ඉතින් එතකොට මේ ආරද්ධ වේදිකේට දැල් වෙන ඉන්ධන ප්‍රමාණය ගුරුත්වාකර්ෂණයට විරුද්ධව මේක ඔසවන සෙන්ටිමීටර් ගාන ඒ ඔක්කොම පිළිබඳ වගකීමක් තියෙනවා නම් ඒ යෝගාවචරයට ආරද්ධ විරිය පග්ගහිත විදිය කියලා එකක් තියෙනවා ආයේ මම වැටෙන්න දෙන්නේ නැහැ. මම මේක ඔසවගත්ත දේ අරසා කරනවායි කියලා අන්නේ විශ්වාසෙට යන්න අපි කී සැරයක් සංසාරේ ඉස්සිලා වැටලා තියෙනවද කියන්න බෑ. මහා බෝසතාණන් වහන්සේ නමක් වුණත් කියන්න බෑ. ඒ තරම් අනන්ත අප්‍රමාණ ගාණක් අපි මේ සංසාරේ දුක යම් ප්‍රමාණයක කරලා ඔසවලා සෑහෙන දුරට ඔසවලා අනේ බෑ. අරක නිසා බෑ. මේක නිසා බෑ කියලා බෑ බෑ බෑ බෑ බෑ එළුවාගේ අර කතාවයි. ඒ වුණත් යෝගාවචර කොච්චරක් ඒ විදිහට කර අරින ධූරයේ ධූර නික්ෂේපේ කියලා බුදුසෙන් වචන පාවිච්චි ධූරේ කර අරින අවස්ථාව කොච්චර තිබුණා කොච්චර තිබුණත් ඒක පාපයකටවත් වැරද්දකටවත් අවලක්ෂණයකට වැටෙන්නේ නැහැ. ඒක සාසනයේ හුරතලයක් කියලා ගන්න. උත්සාහ කරන්න ආයෙත් උස්සලා වැටෙයි. ආයෙත් උස්සනවා වැටෙනවා. ග්‍රීස් ගහේ යනවා. ඉතින් ඔක්කොමලා hina වෙනවා. හරියට hina වෙනවා මිනිස්සු. නමුත් මේ වෙනස අතාරින්න නැතුව දිගට කරගෙන කරගෙන යනකොට මේ වීරිය මේ පටන් ගන්න ආරද්ධ විරිය වෙනස් දෙයක් බවට වීරිය චෛතසිකේම තමයි මොකද්ද තලතුණකමක් සහිත කරාලන ගතියකට එන්න පටන් ගන්නවා. ඒ දේ ආවට පස්සේ යෝගාවචරය වීරිය අඳුර ගන්න හැටි ආධුනික අඳුනගත්ත විදියට නෙමෙයි අඳුනගන්නේ. ඒ අර ශිල්පේ දැනගත්තට පස්සේ. ඉතින් ඊට පස්සේ මේ යෝගාවචරය මේ තාමත් ඒ ගුණයට කියන්නේ වීරිය කියලා තමයි. නමුත් මේක ආරද්ධ විරිය නෙවෙයි, අග්ගහිත විරිය. ගත්ත දේ කරන අදාරණ වීර්ය කියලා මට්ටමට එනකොට ඒ යෝගාචර තේනවා මේ ලෝකේ මොනම ශිල්පයක්වත් නැහැ මේ වගේ බර දරන ගතිය මේකට කියනවා ධූරය කියලා ඒ ධූරයේ දරණ ගතිය නැත්තම් කවදාකවත් චරිතයක් ගොඩ නගන්න බෑ. කවදාකවත් ආධ්‍යාත්මික ඒකාකාරී වර්ධනයක් එන්නේ නැහැ. අපේ දුර්ලභම තමයි අපි ඊට උස්සලා ආයෙ වැටෙන්න යනවා. ආයෙ උස්සලා ආයෙ වැටෙන්න යනවා. ඒ නිසා ඒක හොද හොද වඩේ මඩේ දාන ගතියක් නමුත් කනගාටු වෙන්න දෙයක් නැහැ. අපි සෑම කෙනාම එකයි. හැම කෙනාටම මෙහෙම කරලා කරලා දවසක ලැජ්ජා හිතෙනවා. දවසක හිතනවා මට මොකද්ද තියෙන පෞරුෂත්වය මම නිකන් ගැරන්ඩියාවක් වගේ නේද පිට පිටකොන්දක් නෑ නේද මේ උස්සන දේ ආපබිම දානවා කියලා ඒ කර්ම ගෙවෙනකොට ශිල්පීය ඥාන එනකොට සූදානම් ශරීරය එනකොට එයා තර තමන් උස්සන එකට කරන ගෞරවයක් වශයෙන් ඔසවාගත්ත දේ බිම නොතැබෙන්න ආරක්ෂා කරන මට්ටම දෙවන්නේකට දෙන්නේ නැහැ කිසිම බාහිර බලවේගයකට දෙන්නේ නැහැ මම්මයි මේක උස්සගෙන යන්න ඕනේ කියලා අර ආහාරද්ද විරිය පග්ගහිත විරියක් බවට පත් කරන්න යනකොට ඒ යෝගාවචරයට යෝගාචරයේ කායික ශක්තිය හොඳට උරගාලා බලලා තියෙනවා. හොඳට මානසික ශක්තිය උරගාලා බලලා පේල් වෙන කට්ටිය විශාලයි ඒ හරියදී. අසමර්ථ වෙන කට්ටිය විශාලයි. කායික ශක්ති මානසික ශක්තියෙන් තමයි වැටෙනවා. නමුත් මම නැවතත් කියනවා මේ ප්‍රයත්නයේ පවා අසාර්ථක වුණත් ඒ ප්‍රයත්නේ පවා ඒකාන්තයෙන්ම හුරතලයක් ශාසනික වශයෙන් තියෙන හුරතලයක්. ඒ නිසා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා කවදාකවත් එහෙම දෙයක් ගැන අව탁සීරු කරන්නේ නැහැ. යෝගාවචරයේ වශයෙන් තමන් මොකද්ද කරන්න තියෙන්නේ? විශ්වා ආපහු වැටුණා කියලා බලාපොරොත්තු සොන් කරන්න එපා. ආයශරයක් ඔසවන්න. ආයෙ වැටෙනවා. ගිහිල්ලා අහන්න ඒ NASA වගේ සංවිධානයකින් ඔය Saturn 5 වගේ රොකට් එකක් හදන්න රොකට් කී දහයක් අසාර්ථක වෙලා තියෙනවා. මිනිස්සු නැතුව ගෙනියලා ගෙනියලා ගෙනියලා ගෙනියලා අන්තිමටම තමයි මේ සාර්ථකත්වය ඇති වුනේ. ඉතින් බුදුචානන්සේ සඳහන් කරන මම උඹලා වෙනුවෙන් පරිශීලනය කරලා තියෙනවා. මේ මේ ටික හරි. නමුත් මේ වීරිය චෛතසිකේ පන්නරේ හිටින්ද කර්මණ්‍ය වෙන්න තමා විසින්ම ආයෝජනය කළ යුතු කොටසක් තියෙනවා. අඩු ගානේ සරුවචන්සේ සඳහන් කළා තියෙනවා මගේ අවරස පුත්‍ර වෙච්ච රාහුල කුමාරයාට මට ඒ ටික දෙන්න බෑ. රාහුල කුමාරයා වෙනම උත්සාහ කරනවා. මගේ ප්‍රියම්බිකාව වෙන බිම්බා දේවිට ඒක දෙන්නත් බෑ. යසෝදරාට දෙන්නත් බෑ. මගේ අම්මා වෙන මාතෘදිවි රාජාට දෙන්නත් බෑ. මගේ තාත්තා වෙන සුද්ධෝදන රජුට දෙන්නත් බෑ. ඒගොල්ලෝ උත්සාහ කරන හැබැයි බුදුරජාණන්සේ ළඟට වෙලා ඉඳගෙන හැදෙන දරුවෙක් දිහා බලන අම්මා කෙනෙක් වගේ අරයට අඩුම කැඩුම සකස් කරලා දෙනවා. සකස් කරලා කියනවා දිගට උත්සාහ කරන්න කියලා. මොකද කවදා හරි මෙයා බොජ්ජංග මට්ටමට වීර්ය වඩපු දවසේ තමයි බුදුන් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. ධර්මය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. සංඝයා කියන්නේ කාටද කියලා තේරුම් ගන්න. Taman රකපු සීලය කොච්චරක් මෙතෙන්ට උදව් කරාද කියලා තේරෙන්නේ බොජ්ජංග මට්ටමන ගියාට පස්සේ. එතකොට නීසක බවක් එනවා. එතකන් එතකන් මේක සැකයට යට වෙනවා කම්මැලිකමට යට වෙනවා නිදිමතට යට වෙනවා පශ්චාත්තාපයට යට වෙනවා ඒ සීරම යෝගාවචරයට අස්පනා පිට අත්දැකීමක් බවට පත් වෙනවා අන්න ඒ ටික තමයි යෝග ජීවිතය ඊටාම සුන්දර අවධිය ඒ නිසා හුඟ දෙනෙක් හිතන එක පශ්චාත්තාපයක් අතවැරද්දක් සීල නැතිකමක් සමාධි නැතිකමක් කියලා. නමුත් යම් කිසි කෙනෙකුට මීමන්සා නුවණ තියෙනවා චිත්ත ඉද්ධිපාදය කඩාගෙන යන්න තියෙන ඒ වීර්යය තියෙනවා නම් ඒ පුද්ගලයා කොච්චර වැටුණත් ආය නැගිටීමේ ශක්තියක් තියෙනවා. එවැනි જાතින් තමයි ලෝකේ නැගී හිටින්නේ. එවැනි මිනිස්සු තමයි ජාතික වීරත්වය ලබන්නේ. එහෙම නැතුව මේ වැටෙනවා කියලා පශ්චාත්තාප වෙන කට්ටියට ගිරිස් ගහනකල ක්‍රීඩාවක් කරන්න බෑ. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න අපි මේ තනකට ඉදිරිපත් වෙච්ච පිරිස බාටපත් වෙලා තියෙනවා. අපි කීප වතාවක් වැටලා තියෙනවා. නමුත් මේන් පිට මේකට ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් කියලා කියනවා. මේන් පිට කිසිම ක්‍රමයක් නැහැ. මොන විදියෙන්වත් කාටවත් ආශිර්වාද ගන්නන්න බෑ. නැවත නැවතත් වීර්යයෙන් යුක්තව මේක යොදන්න පටන් අරගත්තොත් එයා මේකේ තියෙන රහස තේරුම් ගන්නවා. මේකේ ශිල්පේ තේරුම් ගන්නවා. ඒක ලේතන බුදුහාමුදුරන්ටත් වෙන ක්‍රමයක් නැහැ. මේ කතා කරන රහරිපුත්තු ස්වාමීන්ටත් වෙන ක්‍රමයක් නැහැ. උපවාන ස්වාමීන්ටත් වෙන ක්‍රමයක් නැහැ. උන්වහන්සේලා බොජ්ජංග පෙන්නට පස්සේ ඒ පාරේ එන අයට ධෛර්යය පිණිස ওই විලාවේදී ඔහම තමයි යෝකේ තම යදෝන යදෝමට ප්‍රතිලාභ නැතුව වගේ පේන නමුත් දවසක හම්බ වෙනවා කියලා කියන්නයි මේ සූත්‍ර අපිට දේශනා කරලා තියෙන නිසා තමයි මේ කරගෙන යන වැඩපිළිවෙල මීට වඩා උද්‍යෝගයකින් මීට වඩා උනන්දුවකින් අපිට කියනවා මීට වඩා වීර්යයෙන් යුක්තව කරගෙන යන්න තමන්ගේම මේ මෙතෙක් කරන ලද අත්දැකීම් ටික ඒකාන්තම හේතු ආසනා වේවා තමන්ගේ තියෙන මූල ධර්ම දැනුමත් හේතු ආසනා වේවා මේ ධර්ම දේශනාවත් සිළු දිනාට එවැනි වීරිය පිණිසම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සිළු දිනාටම විරිය ආරම්භයක් වේවා කියලා ප්‍රාර්ථනා කරා